හොඳයි එහෙමනම් අද මම ටිකක් අසනීප තත්ත්වෙන් ඉන්නෙත් අපිට සාකච්ඡාව තව ප්‍රශ්න අහන්න අත්‍යවශ්‍යතාවයක් තියෙනවා නම් අරුණ මහත්මයාට මොනවද තව අත්‍යවශ්‍ය දෙයක් අහන්න තියද? එහෙමයි ස්වාමීන් වහන්සේ මේ දැන් අපි යාචකයින්ට හරි දැන් සමාජයේ හම් වෙන අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට නේ අපෙන් යමක් ඉල්ලන්නේ. නමුත් මේ ඉල්ලන හැම කෙනෙක්ම අපි දන්නේ අපි දන්නේ සමාජයේ බොහොම ටික දෙනයි. විශේෂයෙන්ම කොළඹ වගේ නගරයක ඉන්නකොට. එතකොට දැන් මෙයා වංචනිකෙක්ද නැත්නම් මෙයා ඒක රස්සාවට කරන කෙනෙක්ද ඒ වගේ නම් රස්සාවට උනත් කළත් එයා එයා නැතිකම නිසානේ ඉල්ලන්නේ වගේ එහෙම පැත්තකුත් තියෙනවා. එතකොට අර පැත්තෙන් හිතුවොත් එතකොට අපිට දෙන්න කාටවත් බෑ කොළඹ වගේ ඉන්නකොට එළියට එහෙමයි එතනදී අපිට දැන් අර නොදන්නා කෙනෙක් අපෙන් ඇවිත් ඉල්ලනකොට අපිට ඉතින් ඒ වෙලාවේ අපිට තියෙන වැටහීමත් එක්කයි කරන්න වෙන්නේ දැන් අර බුද්ධිනින ඕන කිව්වේ අර අර හැම නැවත නැවත දේවල් කරනකොට ඒ අවට ඉන්න අයගේ හැසිරීම රටාව අපට අධ්‍යයනය වෙනවනේ මේ මේක ඇත්තට මේගොල්ලෝ අවශ්‍යතාවය නිසාද කරන්නේ මේක දඩමීම කරගෙන ඒගොල්ලෝ හැමතිස්සෙම අනුන්ගෙන් යැපෙන්න බලනවද අරගොල්ලන්ටත් දුන්න අපටත් ඕනේ කියලා ඉල්ලගෙන එනවද එතකොට ඒ වගේ එන ප්‍රශ්න සාමාන්‍යයෙන් ගෙදරක කාලයක් ඉන්නකොට වටහා ගන්න පුළුවන් ඉතින් මේ මනුතනකදී අපිට ටිකක් පරිස්සම් වෙන්න වෙනවා මොකද දැන් මේ කාලේ අර එක එක විදිහෙන් ඇවිල්ලා හොරකම් කරගෙන යන අය ඉන්නවා මංකොල්ල කාගෙන යන අය ඉන්නවා ඊට පස්සේ කුඩු වලට වගේ ඇබ්බැහි වෙච්ච අය ඒගොල්ලන්ට දීලා පුරුදු වුණාන් පස්සේ මොනවා හරි ඇවිදින් උස්සගෙන යන්න බලන ඒ වගේ ප්‍රශ්න ගොඩක් තියෙනවා. ඒතර ඒවා ගැන නොසලකා හැරලා අපිට දාන පාරමිතා පුරනවා කියන එකක් කරන්නත් බෑ. එතකොට එහෙම කරනකොටත් ඒක ඥාන සම්ප්‍රයුක්ත නෑ. එහෙමයි. බුද්ධිනී නෝන කියපු දෙයට එකඟයි. මොකද මම දෙන ඔහොම දෙනවා. එතකොට මේ gedette ඔය වගේ ඔය ඔය දැන් ස්වාමීන් වහන්සේ දැන් ඔය විස්තර කරපු විදිහටම ඕලිමට එන්න පටන් ගන්නවා. එතකොට මේ ඊතර ප්‍රශ්න ඇති වෙනවා. නමුත් දැන් අර අර අපි වර්ග කරලාම කටයුතු කරන්න බෑ ස්වාමීන් වහන්සේ දැන් එහෙම කරන්න බෑ ඒකයි මම කිව්වේ එළියට දැස්සාම විශේෂයෙන් ඔව් ඒකයි මම කිව්වේ අපිට හැමතිස්සෙම එකම අච්චුවක ඉඳගෙන කටයුතු කරන්න බෑ කියන්නේ දුගියාටමයි දිව යුත්තේ බුදුහාමුදුරන්ට පමණයි දිය යුත්තේ සිල්වතුන්ට පමණයි දිය යුත්තේ බඩගින්නේ ඉන්න මනුස්සයට එහෙම අපිට ආකෘති හදන්න බෑ අපට අවස්ථාවත් එක්කලා දැන් දානයේදී විශේෂයෙන් කියවෙනවානේ දායකයාගේ සද්ධා සම්පත්තිය ඊළඟට දෙය ධර්මයේ දිය යුතු දෙයක් තියෙන්න ඕන ඊළඟට ප්‍රතිග්‍රාහකයෙක් ලැබෙන්න. එතකොට ඔය කර්ම තුනම වැදගත් වෙනවා. ප්‍රතිග්‍රාහකයෙක් ලැබෙන වෙලාවට අපිට දාන චේතනාවක් නැත්තම් දෙන්න බෑ. දෙන්න දෙයක් නැත්තම් දෙන්න බෑ. දෙන්න දෙයක් තිබුණත් දෙන්න අදහසක් තිබුණත් ලබන්න සුදුසු කෙනෙක් නැත්තම් අපිට දෙන්න බෑ. ඉතින් ඒ වගේ අර ඒ කරුණු තුන ගැන අපි සැලකිලිමත් වෙන්න ඕන දෙන්න දේකුත් තියනවා නම් සද්ධාවෙන් දෙන්නත් පුළුවන් නම් මේතනත්ත ලබන්න සුදුසුයි කියලාත් අපට හැගෙනවා නම් එබඳු අවස්ථාවකදී තමයි අංග සම්පූර්ණ දානයක් දෙන්න පුළුවන්. නමුත් ඉතින් මේ දාන කතාවේදී අපි රැවටෙන අවස්ථා වංචනිකයන්ට හසු වෙන අවස්ථා ඕන තරම් තියෙන්න පුළුවන්. ඉතින් එබඳු තැන්වලදී අර අපි ඒ අය විනාශ කරන්න කියලා දීලා නෙමෙයි අපි අපි සත්භාවයෙන් දීලා හැබැයි අපි උගුලකට අහු වෙලා ඒගොල්ලන්ට හොදක් වෙලත් නැහැ. ඒ බඳු තැන්වලදී අපි කරපු ක්‍රියාවේ තරම් උසස් වෙන්නේ නැහැ. හැබැයි අපේ පැත්තෙන් අපට පසුතැවීමක් ඇති කරගන්න නැතුව ඒක අත්දැකීමක් කරගෙන නැවත පුද්ගල විවිධත්වය හඳුනා ගන්න උත්සාහ කරනවා විනා අපරාධේ මන්ද දුන්නේ ඊට පස්සේ නම් දෙන්නේ කියලා එහෙම තීරණ වලට આવොත් අපේ ගුණයයි එතන වෙනසෙන්නේ. එහෙම. ඒකේම කමක් නැහැ. ඉතින් මම හොඳ අදහසින් දුන්නා යා මොනවා කරගත්තත් ඕන දෙයක් කරගත්ත දෙන් කියලා. එහෙම නිකන් වහලා දාලා හරියන්නේ නැහැ. එතකොටත් අපි නිකන් අර අපේ පැත්ත විතරක් බලලා යපිලා තියෙනවා ලෝකෙට මොකද්ද වෙන්නේ කියලා අපි සම්පූර්ණ ඒ වැඩේ අතහැරලා දානවා. ඉතින් ඒ නිසා මේ ಗುಣධම් ප්‍රඥාවෙන් වඩනවා කියන එක ලේසි පාසු වැඩක් නෙමෙයි. ඒවා දැන් ඔය ගොඩාක් දෙනා ඔන්නෝහි දීලා දානවා ඒ වගේ පුරුදු වෙලා තියෙන්නෙම මේක ඥාන සංප්‍රයුක්තව කරන්න පහසු නැති නිසා. එතකොට හරි වෙහෙසක් ඒක. ඉතින් මේ වෙහෙස දරාගෙන අපි ඉදිරියට ගියොත් තමයි අපිට ඒ කඩයිම පනින්න පුළුවන් වෙන්නේ. දැන් අර උදාහරණයක් ඇටියට මම පෙර දින එකක් සිහිපත් කළා. ඉස්සර කාලේ අපිට මල්ලාසනයක් සුද්ධ කරන්න අතු ගන්න එහෙම ගියත් පස්සේ කෙලින්ම කොස්ස ගත්තා ඉඳලා ගත්තා අර පිහදාන තුවාය ගත්තා ඔක්කොම පිහදාගෙන පිහදාගෙන යනවා ඒ කූඹි ඉන්නවද සතු ඒව මොකක්වත් අදාළ නැහැ හැබැයි මේ පින්පව් ගැන දැනගන්න දැනගන්න කරුණා මෛත්‍රිය ගැන ඒ සත්තු ඒ විදිහට නොසලකලිමත් වීමෙන් සත්තු අහෝසි වීමේ තියෙන ආදීනව ගැන ඒවා ගැන දැනගන්න දැනගන්න මේක කරන්න ගියාම හැමතැනම කූඹි පේනවා ඊට පස්සේ උම්බේට බේන මේක කරන්න බෑ එතකොට වැඩේ අතහැරලා දාන්න ඕන එක්කෝ නැත්තම් ධර්මයේ කියවන්න නැතුයි මේ දෙකම පිළියම් නෙමෙයි ධර්මයේ කියවලා දැනගන්නත් ඕන අර වැඩේ කරන්නත් ඕන. දැන් ඕක කරන්න හරි අපහසුයි. හැබැයි ඉතින් ඔය අත්දැකීමට මූණ දීලා මූණ දීලා මූණ දීලා තමයි අපි කොහොමද මනස සමබර කරගෙන මේ වැඩේ කරන්න කියලා. එතකොට තමයි අර කවුද කුක්කුට මිත්ත වැද්දත් එක්කලා සරණ ගිය සෝවාන් ඵලලාභී කාන්තාව. එතකොට සැමියා සත්තු ඝාතනය කරනවා කියලාත් දන්නවා. මේ අවියාවද ගෙනියන්නේ ඒකටයි කියලාත් දන්නවා. හැබැයි ඒ කිසිවකට Taman මනසින්වත් සම්බන්ධ නොවේ උදේට අවියාවද ටික අරගෙන අතට දෙන්න පුළුවන් මට්ටමකට ඇය මනස සකසගෙන තිබුණා. ඉතින් මේ මට්ටමට එන්නේ අර එහෙම ඒ පුහුණු වෙලා පුහුණු වෙලා තමයි. එහෙමයි ස්වාමීනි. ඉතින් ඒකට අර දුෂ්කරතාවය විඳින්න වෙනවා. ඉතින් අපි අපි ඉන්න අපි ඉන්න தත්ත්වයත් එක්කලා අපි අපි හැමෝම ගිහි වුණත් පැවිදි වුණත් අපි හැමෝම ඔය ඔය විදිහ අර්බුදයක තමයි ඉන්නේ. ඒ කියන්නේ අපිට බෑ පුද්ගලයෝ හරියටම තේරුම් ගන්න. ඒගොල්ලෝ නිවැරදිව ඇත්තටම අවශ්‍යතාවය මත ඉල්ලනවද වංචාවට ඉල්ලනවද කොහොමද මේක මනින්නේ? අර නැවත නැවත එන අයගෙන් අපිට ඒක හඳුනා ගන්න පුළුවන්. ඒ අනුසාරයෙන් තමයි කලාතුරකින් හම්බ වුණත් මේ අවශ්‍යතාවය තියෙන කෙනෙක්ද කියන අර ලෝකය ගැන අවදිමත්ව ඉඳීමෙන් තමයි අපිට ගොඩක් දේවල් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එහෙම තේරුම් ගත්තාම අනික් අතට ආයේ අපට බාධාවක් වෙන්න පුළුවන් අපේ ගුණයට අපේ කුසල චේතනාවට. ඉතින් එතනට බාධාවක් කරගන්න නැති වෙන්නත් ඕන. එතනට බාධාවක් කරගන්න නැති වෙන්න කියලා ලෝකෙ ගැන හොයන්න නැතුව ඉඳලා හරියන්නේ නැහැ. එහෙමයි. එහෙමයි ස්වාමීන් වහන්සේ මට මටම වෙච්ච දෙයක් තමයි ඔහොම ගොඩාක් දුන්නා. දිගට පොලිමටම දුන්නා. එතකොට මම පස්සේ දැනගත්ත ඩ්‍රග් ඇඩික්ට්ස්ලා දෙන්නේ ඇවිල්ලා තියෙනවා සල්ලි එකතු කරන්න. පස්සේ ආවට නේබර්ස්ලා තමයි මට කිව්වේ මෙහෙමයි මේගොල්ලෝ ඩ්‍රග් ඇඩික්ට්ස්ලා කියලා. ඒවට තමයි සල්ලි අරන් තියෙන්නේ. ඉතින් ඒ වගේ මේ ඇත්ත ස්වාමීන් වහන්සේ. ඒකේ බැලන් මේ සමබරතාවයක් ඇති කරගන්න ඒක කාලයක් යනවා. දැන් විචය දානං සුගතප්පසද්දම් විමසා බලා දන් දීම තථාගතයන් වහන්සේ අගය කරනවා කියන කාරණය මේ සිල්වතුන් හොයනවා කියන එක විතරක් නෙවෙයි හැම පැත්ත ගැනම අපි පරීක්ෂාකාරී වෙන්න ඕනේ. එහෙම තමයි මේ දානය කියන එක තමන් සන්තක දෙයින් අනුන්ට යහපතක් කරන්න අපි ක්‍රියාත්මක විය යුත්තේ. එහෙමයි ස්වාමීන් වහන්සේ බොහොම පැහැදිලි තෙරුවන් සරණයි.